පීතිරිගල නිස්සරණ වනයේ වැඩ සිටියා වූ අතිපූජ්‍ය මාතර ඥානාරාම මහෝපාද්‍ය මාහිම්පාණන් වහන්සේ සංඝ පිරිසට දේශනා කොට වදාළ ධර්මානුශාසනාවක් ප්‍රසෝ විමා බුද්ධෝ සමාධි භාවනා සත්තමා තථාගතෝ

පතිරාභාය සංවත්තති අත්ති භික්ඛවේ සමාධි ධාරණා භාවිතා බරුලි කතා පතිරම්පජඤ්ඤාය සංවත්තති අත්ති භික්ඛවේ සමාධි ධාරණා भाविता बहुली तथा आसुराणं सराय संवद्धोति අද බලාපොරොත්තු වෙන්නේ සමාධි භාවනාව පිළිබඳ විස්තරයක් සභාපතිතුමාටයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙහි සඳහන් වෙනවා සමාධි භාවනාවේ ප්‍රයෝජන හතරක් සමාධි භාවනාව දියුණු කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන කරුණු හතරක්ම මේ සූත්‍ර ප්‍රදේශයේහි සඳහන් වෙන බව සලකන්නේ. සදහාන වශයෙන් ඉන්හන්සේ මේ සමාධි භාවනාවේ මුල් කරුණ වශයෙන් දේශනා කළේ සමාධි භාවනා ක්‍රම ප්‍රයෝජන හතරක් තියෙනවා කියන එක. මේ පළවෙනි කාරණය පළමු දේශනාවේ සඳහන් වන කරුණ විත්ත ධම්ම සුඛ විහාරාය සංවත්ති යන්න අත්‍යධිකරේ සමාධි භාවනා භාවිතා බහුලී කතා විත්ත ධම්ම සුඛ විහාරාය සංවත්ති යන්නයි මුල් කරුණ මහණෙනි නිවුණු කළ නැවත නැවත බහුල වශයෙන් පවත්වාපු සමාධි භාවනාවක ආනිසංස වශයෙන් එකක් විච්ඡ ධම්මසුත විහාරයේ පිහිට පවතිනවා කියන එක. විච්ඡ ධම්ම සුඛ විහාරය කියන වචනේ තේරුම විහාත්මයෙහි ලබාගත යුතු ලැබෙන සැප විහරණය පිණිස මේ සමාධිය උපකාර වෙනවා කියන අදහස. මේ කාරණය විස්තර වශයෙන් සලකනකොට ඉහාත්මේ ලබාගත යුතු සැප විහරණය පිළිබඳව සලකාගත යුතු ක්‍රම කීපයක් තියෙනවා. ඉතිහාසයේ කියන්නේ වර්තමාන ජීවිතයේ ඒ වර්තමාන ජීවිතයක් හැම කෙනෙකුටම තියෙනවා මේ වර්තමාන ජීවිතය සැපවත් කර ගැනීම ලෝකයේ එක ක්‍රමයකට බුදුරජාණන් වහන්සේගේ අදහස තවත් ක්‍රමයකට ඉතාම හොඳ ක්‍රමයක් ඒක ලෝකයේ ඒ වර්තමාන මේ ජීවිතය සුවපත් කර ගැනීමට යොදන ක්‍රම රාශියක්. එකක් එකක් පාසා සරසල බලනකොට බොහෝ දීර්ඝ කතාවක් කරන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍ය වශයෙන් හිතනකොට ලෝක වැසියා සැපයක් කියලා එකක් හොයනවා. සැපයක් හොයන්නේ ඉන්ද්‍රයන් පිනවීමේ. ඇහ කන නාසය දිව කය සිත ගැන මේ පසින්දුරන් ඉන්ද්‍රු ඉන්ද්‍රයන් සාය පිනවීමට බලාපොරොත්තු වෙන නිසා මේ මේ ඉන්ද්‍රයන් පිනවීමෙන් සැපය සාදා ගැනීමටයි සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු මේ විදිහේ ඉන්ද්‍රයන් පිරවීමට යොදා ගන්න නොයෙක් ක්‍රම මහජනය අතර තියෙනවා. හිත පුහුණු කිරීම. අතපය පුහුණු කිරීම. අතපය පුහුණු කිරීම. කාය පුහුණු කිරීම. අ මොන ශරීරයම පුහුණු කිරීම. වශයෙන් මොයෙක් විදිහේ මේ සැප ලබා ගැනීමට උපක්‍රම වශයෙන් මහජනය හතර ඒ විදිහේ තිබෙනා වූ මේ උපක්‍රම අතුරෙහි මේ උපක්‍රම රාජ්‍ය සම්බන්ධව හිතලා බලාපොරොත්තු ශාස්ත්‍ර දිනු කරන්නට බලාපොරොත්තු වෙනවා. එන්නත බලාපොරොත්තු වෙනවා. එතකොට නීති විද්‍යාවල් එතකොට වෛද්‍ය විද්‍යාවල් ඔය අතරට තව තවත් නොයෙක් විද්‍යාවල් ශිල්ප ආදී නොයෙක් දේවල් පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සැප ප්‍රයෝගණයේ බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ බලාපොරොත්තුෙන් කෙරෙන්නා වූ මේ සැප හොයාගෙන යන්නා වූ මේ ගමන ඉවරයක් අන්තිමට ගිහිල්ලා ලෝකයේ තියෙන යම් කිසි තත්ත්වයක් නැත්නම් ඒ තත්ත්වේ අන්තිමට ගිහිල්ලා ඒ අවසානයක් නෑ අවසානයක් නැතුව එතන අසහනයකට වැටිලා දුක් වෙනවා මේ විදිහ බලාපුවාම ලෝකයා සාමාන්‍ය ලෝකයා සැප ලබා ගන්නේ කියලා දුවන දිවිල්ල පටනක් පාද එක්තරා භාවන වේගයක් ඉතින් යුක්තව කෙරෙන්නා වූ මේ සටන ඉවරයක් ලෝකේ දිහා බලාපුවාම නොඑක් වෙනවාගේ තත්වය ගැන කල්පනා කරලා බලාපුවාම වස්තුව හොයන්න දඟලනවා. එතකොට නුවණ හොයන්න දඟලනවා වෙන වෙනත් දේවල් හොයන්න දඟලනවා. මේ දැඟලින්ම ඉවරයක් නෑ. අන්තිමේදී අසහනයකට වැටි. පීඩාවකට වැටිලා එයිනි නතර වෙන්නේ. නමුත් සැප කියන එකක් නැහැ. සැපයක් නෑ මෙන්න මේ සැපයක් නැති බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විත්ත ධම්ම සුඛ විහාරය පිණිස කරගත යුතු එකතු කරගත යුතු එකක් මේ සමාධි භාවනාව. විහාත්මේ වර්තමාන ජීවිතයම සැපවත් කර ගැනීමට උපකාර වෙන වේදන් කුමක්ද සමාධි භාවනාව කියලා එකක්. එක කරුණක් වශයෙන් වර්තමාන ජීවිතයේ සහනයක් නොලබා දුක් වෙන මහජනයාට සාමාන්‍ය මහජනයාට මේක හොඳ ප්‍රතිකාරණය පිළියමක් වශයෙන් ඉදිරිපත් කරගන්න. වර්තමාන ජීවිතය එක්තරා අන්දමකට සහනයකින් යුක්තව කටයුතු කිරීමට උපකාර වෙනවා මේ සමාධි භාවනාව. එතකොට මේ සමාධි භාවනාව කියන වචනය වැඩි තෝරන් දුමන නැහැ. යෝගාවචර විදිහට ප්‍රකට වචනය. මෙතන විතරක්ම සුඛ විහාරාය කියන වචනේ සඳහන් කළ අවස්ථාව සම්බන්ධව දැනගත මේක ප්‍රථම ධ්‍යානයේ පටන් චතුර්ථ ධ්‍යානයේ දක්වා සඳහන් වන විහාර පිළිවෙල බව තේරුම් ගන්න. ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඊළඟට දෙතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ අන්දමට ධ්‍යානයන් ලබා ගන්න. නිය සඳහන් වෙන්නේ ඉදෙක්කවේ දික් විවිච්ඡකාමී කුසලේ ධම්මේ සවිතක්ඛං සවිචාරං විවේකජං ඊති සුඛං පඨමඥානං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති යන ප්‍රථම ඥානය සම්බන්ධව සඳහන් මෙතන ප්‍රථම ඥානය ලබා ගැනීම සම්බන්ධව තරමක උපදේශයක් අවශ්‍යයි. ප්‍රථම ධානයත්, ද්විතීය ධානයත්, තෘතීය ධානයත්, චතුර්ථ ධානයත් කියන්නේ ධාන හතර. සම්බන්ධව කෙටියෙන් හිතට ගන්න ඕන. භව විශේෂයේ තිනිස හේතු වන්නා වූ ධානතිය. විකතන්න සුඛ විහාරයේ තිනිස සඳහන් වෙන්නා වූ උපකාර වෙන්නා වූ ධ්‍යාන. භවීජේ කියන්නේ ප්‍රථම ධ්‍යාන ආදී මේ ධ්‍යාන හතර ලබා ගත්තහම ඒ බලයෙන් එය මනසී සබා ගත්තොත් මනස සබා ගත්තොත් ඒ සබා ගත්ත උදවියට ධම්මපාරිපත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මාදි වශයෙන් සඳහන් වන මේ යම් මොලක වල උත්පත්ති ලබා ගන්න පුළුවන් වර්ගින් නැති. ඒ ධ්‍යානයේ දිනු කරගෙන ඒ දිනු කරගත්ත ධ්‍යානය නොකඩ මනස සබා ගතකොට ඒ පින්නතුන්ට පුළුවනි ධර්ම ලෝක සම්පත්තිය. භව විදේ කියලා ප්‍රකාශ දෙන්නේ මෙන්න මේක. භව විශේෂය ප්‍රාර්ථනා කරගෙන ධ්‍යාන ලබා ගැනීමේ ක්‍රමය බුදු ශාසනයට අයිතිවත් නැහැ. බුදු ශාසනයට ඇතුළත් නොවෙන්නේ මාත්‍යතාව බුද්ධ ශාසනයේ වැඩ පිළිවෙල විවර්තගාමි වැඩ පිළිවෙලක් නිසා. වර්තගාමි විවර්තගාමි කියන ප්‍රතිපත්ති කොටස් දෙකක්. වර්තගාමි කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ධම්ම ලෝක ආදී ලෝකවල සැප තියෙනවා කියලා හැඟීමෙන් එහි ඉපදීම ඉපදී ජීවත් වීමට උපකාර වන් ආ උපින් දහම් ක්‍රමයටයි වට්ටගාමී විවට්ටගාමී කියන්නේ සංසාරයෙන් මිදීම සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන කරන්නා වූ පින්කම් විවට්ටගාමී බුද්ධ සාධනෙහි කරන්නා වූ පින්කම් විවට්ටගාමී පින්කම් වශයෙන් සැලකිය යුත්තේ. මේ නිසා සාසනික යෝගාවචරයන් විසින් මේ සමාධි භාවනාව දියුණු කරනකොට ඒ කියන්නේ ප්‍රථම ධානාදී ධාන ලබා ගැනීමට කටයුතු කරන්නව අවස්ථාවේ සම්භව විශේෂ හැඟීමක් ඇති කරගන්න. සපතන ධානාදී ධාන ලබා ගැනීමට උපකාර වෙන්නේ කසිත භාවනාව උපකාර ආනාපාන සති භාවනාව උපකාර වේ. ප්‍රථම ධානය ලබා ගැනීමට අසුම භාවනාව උපකාර වේ. ප්‍රථම ධාන, දෙතිය ධාන, තෘතිය ධාන කියන මේ ධාන ලබා ගැනීමට මෙත්තා කරුණා මුදිතා කියන භාවනාවල් උපකාර වෙනවා. චතුර්ථ ධානයේ ලබා ගැනීමට උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ උපකාර වෙනවා. මෙන්න මේ විදිහට මේ ධානය ලබා ගන්නව අවස්ථාවේදී ඒ බෞද්ධ සාධනික යෝගාවචරය කල්පනා කරන්නේ විතරම්ම සුඛ විහාරයේදී මේ සමාධි භාවනාවල් ධානයන් ලබා ගන්නවා කියන හැඟීම. ඒ විදිහේ අටවුතු කරන්න පටන් ගන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයාට සාධනික මුදුනුවර දියුණු වීමට අධ්‍යාස සයක් දියුණු කර ගැනීමට අතුවාවල ප්‍රකාශ කරලා තියෙනවා. සිද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. සාධාසය බෝධිසත්තා බෝධිපරිපාසය සංවත්තන්ති. නික්ඛම්මධ්‍යාසය බෝධිසත්තා ධරාවාසේ බෝධිසත්තා බල්ලේ පද්ධාසය බෝධිසත්තා ධනසංගනිකාය බෝධිසත්තා අලෝමධ්‍යාසය බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සාමි අදෝසද්ධාසය බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සාමි අනෝහද්ධාසය බෝධිසත්තා මොහේ බෝධිසත්තාමි නිස්සරණද්ධාසය බෝධිසත්තා සබ්බව වදීසි දෝෂ දස්සාමි කියලා අධ්‍යාසය සයක් උගන්වලා තියෙනවා මේක විශේෂ ප්‍රධානම සාමාන්‍ය දර්ශනා භාවනාව වුණ කරන උදවියට වුණත් මේ අදහස් ආය සම්පූර්ණ වෙන්නේ. ධ්‍යාන භාවනාදී පුරුදු කරන්නා වූ දෙවියන්ට දෙවියන්ට මේ සාධනක මොනවාරද විනීමට ප්‍රයාගම සාධනක හැඳීම ඊට පස්සේට සමාධියට නැඹුරු වීමට මෙන්න මේ අදහස් ආය ඔහුගේ කුතුහල සම්පත් කරගන්න. අභ්‍යාසය ආය ආදේශය අදහස්සය සාධනාසය බෝධි පරිපාකයේ නිසපරයි බෝධිය කියන්නේ මාර්ගඥාන සෝතාපට්ටි මග්ග ඥාන සකදාගාමි මග්ග ඥාන අනාගාමි මග්ග ඥාන අරහත මග්ග ඥාන කියලා විදිහට මාර්ග ඥාන වලටයි බෝධිය කියලා සඳහන් මේ බෝධි ඥානය මොකතරවා ගැනීමට මෝරා ගැනීමට සකස් කර ගැනීමට උපකාර වෙන්නේ මේ අදහස් පය. මේ අදහස් පය හොඳට හිතේ සැලසතියන් වෙන්න ඕනේ. ඇතැම් විටක මේවා නියමන්නමට හිතේ ක්‍රියාවේ නොයදුනොත් එන්නේ. හිතේ ලොකු දුර්වලකමක්, බලවත් දුර්වලකමක් හිතේ මතුවෙන ඉඩ තියෙනවා. මේ නිසා හිතවහත් කර ගැනීමට ඉත තැන්පත් කර ගැනීමට ඉත ජීවන කර ගැනීමට මේ අදහස් සම්පූර්ණ වෙනවා. නෙක්ඛම් අධ්‍යාසය. නෛෂ්ක්‍රම්‍ය අදහස සම්පූර්ණයෙන් කියන දෝන යෝගාවතරයේ තියෙනවා. දර්ශනා භාවනාව කළා ධ්‍යාන භාවනාව කළා ඒ ආරම්භයේදී මේ නෙක්ඛම් අදහස කියන පදයෙන් නෙක්ඛම් අදහස තදින් නැති වෙනකොට නෙක්ඛම්මේට විරුද්ධ සාමාධ්‍යාසයන් මතුවෙන පංච කාමයන් සම්බන්ධ අදහස් මතුවලා ඇති බොහෝ විට ආරම්භ කරපු ධ්‍යාන වැඩ පිළිවෙලල් මාර්ග භාවනාව ධ්‍යාන භාවනාව ආදී වට තිබෙනා භාවනා ක්‍රමයන් අතර කඩාපත්කල් වීමට හේතු වෙනවා. මෙන්නකම් මජ්ජාසේ නැතුව කාම අදහස් හිතේ බලපෑම නිසා. ලොකු කාම අදහසක් වුණා නැහැ. සාමාන්‍යයෙන් කුංචි කාම අදහසක් වුණත් බලපානකොට මෙන්නකම් අදහස් අයින් වෙනවා යටපත් වෙනවා. මනාත වූ රූප මනාපෝ සත්‍ය මනාපෝ ගන්ධ මනාපෝ රස මනාපෝ සත්‍යබ්බ අරමුණු ඒ වාගේම ඒට අනුකූල වන ධම්මාරම්මන කියන මේවා ඉදිරිපත් වෙනකොට මෙක්ඛම්මජ්ජාසය කියන එක යටයන මේ නිසා පැරණි පුරුදු ඒ පැරණි පුරුදු අදහස් මෙක්ඛම්ම අදහසට ප්‍රතිවිරුද්ධ පැරණි පුරුදු අදහස් සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්න ඒවා වලලලා දාන්න අයින් කළා දාන්න හිතට එන්න ඉඩ දෙන්න නරක තමන් පුරුදු කරපු රස්තාව එතකොට රැකියාව සම්බන්ධ දේවා ඒවා මේවා හැම අවස්ථාවකදීම දෙන්න පුළුවන් ඒකත් අවස්ථාවලදී ඒවා යට කරලා අයින් කරලාම දානම කාර්යය. ඒවා එක එනවා මේ කාම ආදාහස්. ඒ කාම ආදාහස් ඊම නිසායි මේ මෙක්කම ආදාහස යට වෙන්නේ. ඒ ඒ එක්කම ඥාන භාවනාවකින් දිනු කරගත යුතු ශක්තිය අයින් වෙලා යන්න හේතු වෙනවා. ඥාන භාවනාවකින් ප්‍රධාන වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නීවරණයන් විඛණ්ඩණය කිරීම. නීවරණයන්ගේ පටලැවිල්ල නිසා මේ හිත කොයිතරම් දුරට නරස් වෙනවද කියන එක යල ඉවර කරන්න බෑ ඒකේ ආදීනම රාශිය. ඒ මුලින්ම නීවරණය කාමච්ඡන්ද නීවරණය. මේ කාමච්ඡන්ද නීවරණයට සම්බන්ධ කරගෙන තව තවත් නීවරණයන් එහාට එහාට දිගින් දිගට පළවෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා පළමුවෙන්ම අර නෙක්ඛම් මජ්ජාවේ කියන වැටෙන අදහස සම්පූර්ණ කරගන්න. ඒ නෙක්ඛම් අදහස සම්පූර්ණ වෙනකොට දරාවාසේ දෝෂ දස්සාවි කියන මේ ප්‍රතිඵලය ඔහු තුල ඔහුගේ හිත තුල බලපාන. නිකම්ම අදහස හිතේ බලපානකට ජීගේ පිළිබඳව දුස් පරියන්කේ. ජීගය ජීගයක් වශයෙන් ඔහුට වැටේ. ජීගය ජීගයක් වශයෙන් වැටෙන්නටම නිකම්ම අදහස සර්ව ප්‍රකාරයෙන් හිතේ බලපවත්වනවා. ඒ සර්ව ප්‍රකාරයෙන් නෙක්ඛම් ආදහස සිටේ බල පවත්වනකොට ගිහිගේ සම්බන්ධ අදහස් නැති වෙනවා ඒකේ දොස් වෙනෙනවා දොස් වෙනෙනකට මෙන්න සාසනික මුගුණවරක් තන ලැබෙනවා දීගෙන සාසනයට ඇතුල් වෙන්නට ඕනෑ කියන හැඟීමක් ඇති වෙනවා එහෙම නැත්නම් සාසනයට ඇතුල් වෙලා හිටිනවා නෙක්ඛම් ආදහසේ පරිණාමය ඒකයි එනකම් ආදහස අ විශාල එකක් එනකම් ආදහස පැතිරිච්ච අදහසක් ප්‍රධාන වශයෙන් අර මාර්ගඥාන නැමැති බෝධි චිත්තය දියුණු කර ගැනීමට උපකාර වෙන කරුණක් බව විශේෂයෙන් සලකා ගන්න. නෙක්ඛම් ආදහස ඊළඟට පරිවේක ධාතය බෝධිසත්තා ජනසංගනිකාය දෝසදත්තා බෝධියේ ඇලුනා වූ උත්තමය පරිවේකාදහයෙන් යුක්ත වූ ජනසංගනිකාවේ දෝසදත්තා එතකොට බෝධිය දිනු කරපු දිනු කරන්නට බලාපොරොත්තු වන පින්වතා ධන සංගණිකා පරිවේක අධ්‍යාසයෙන් යුක්ත වෙන පරිවේක නිතරම විවේක වාසය ප්‍රති කරන නෙක්ඛම් අධ්‍යාසය යන්නේ සාධනයට ඇතුල් වීමත් පරිවේක අධ්‍යාසය යන්නේ ශාසනයට ඇතුල් වෙලා ක්‍රියා කරන්න ආරම්භ කිරීමක් කියන මේ දෙක එකට සම්බන්ධ කර ගන්න පුළුවන්. මේ අදහස් දෙක එකට එකතු කරනකොට සතු සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන්. ශාසනයට ඇතුල් වෙන්නේ මොකක් සඳහාද? මේකේ සෝචකම බලාපොරොත්තු වීම. එතකොට ශාසනයට ඇතුල් වීමේදීම මේ විවේකයේ තියෙන ඕන බොහෝ විට බොහෝ විට මේ ශාසනයට ඇතුල් වෙලා තියෙන විවේකේ ඉබේට ලබා ගන්නට පුළුවන් විවේකේ අයින් කරගන්න. මේතම ලැබෙන විවේකේ අසාසනයට ඇතුල් වෙනකොට නමුත් ඔබ නැති කරගන්න. ඒක නැති කරගන්නේ ඕනෑකම. සාධාරණ කමින් නෙවෙයි, Tamangeම ඕනෑකම. සමන්ත නිදහස තියෙනවා ඊගෙන් අයින් වෙච්ච හැටි සාධනයට ඇතුළු වුණා නම් විවේක ජීවිතයක් ගත කිරීමට එතන හොඳට ඉඩ තියෙනවා. පුංචි පුංචි සුළු වැඩ තියෙන්න පුළුවන්. ඒක විවේකයට බාධාවක් නැහැ. ජනසංගණිකාවෙන් අයින් කර වාසය කිරීමට හිතෙනවා අන්නර පරිවේක අදහසත් එක්කම. මේ ජනසංගණිකාව කියන එක මහ භයානක එකක්. ධන සංගණිකාව කියන වචනේ තේරුම එකතු වෙලා සැපක් විඳීම. තනියම ජීවත් වෙන්න කැමති නෑ. තනියම ඉන්නකොට ඒක බොහෝම ඇඟට අමාරුයි, හිතට අමාරුයි. ලොකු පීඩාවක් වශයෙන් සලකනවා තනියම ජීවත් වෙනකොට. ඒක මොකද්ද මේ විදිහට කොහොමද ඉන්නේ? ගත කරන්න කියලා බොහෝම අමාරුයි හිතට. තව කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකටද අර තනිකම නැති කරගන්නේ? තව එක්කෙනෙක් එකතු කරගන්න බලන්න. ඒ එක්කෙනා එකතු වුණාම ඒකට තවත් එක්කෙනෙක් එකතු එකතු කරගන්න බලාපොරොත්තු. එතකොට තව එක්කෙනෙක් එකතු කරගන්නට බලාපොරොත්තු වෙන ওই විදිහේ දික් වෙනවා. පිරිස වැඩි වෙනවා. තනිව ජීවත් වෙනවා නම් බ්‍රහ්ම සමය කියලායි තියෙන්නේ. තනිව වාසය කරන්නා වූ භික්ෂුව යෝගාවචරයා ධර්මයා වගේ ජීවත් ධර්ම වැනි ජීවිතයකින් ජීවත් වෙන ධර්මයාගේ ජීවිතේ උපත්තියෙම සපවත් ජීවිතයක් ඒ බ්‍රහ්ම ජීවිතයට සමව ජීවිතය ගත කරන කන්නේ මේක කරා ගන්න මේක නැති කර ගන්නවා තවත් එක්කෙනෙක් එකතු කරනවා දෙකින් දෙන්නේ එකතු වෙච්ච හැටි දෙවියෝ ආදී කියලා එතකොට දෙවියන්ගේ කියන පීඩාවනේ එල්ලම් කිරීමනේ. එතකොට ඔන්න දෙන්නේ වෙච්ච හැටි යන ක්‍රීඩාව. මෙතන විවේකී නෑ ක්‍රීඩාව. කලාපරතු නැති දෙයක් ඇති ඊළඟට දෙන්නකින් ඉවර වෙන්නේ තුන් දෙනෙක්. තුන් දෙනෙක් කාපයට යන ගමක්. කොරහල්. දිගින් දිගට කොරහල් ගොඩක්. මෙන්න මේකයි ඝනසංගනිකාවේ තියෙන වරද කියන්නේ. ඔය ඝනසංගනිකාව කියන එක හැමදාම තියෙන එකක්. ලෝකේ හැමතැනම නරකාදී ඝනසංගනිකාව. ත්‍රිසං අපායේ ඝනසංගනිකාව. පෙරේත අපායේ ඝනසංගනිකාව. මේ අපායවල වල තියෙන ඝනසංගනිකාව මේක තරගන්න. නිරලෝකේ තරගන්න. නිරලෝකේ ගහස් ගණන් පිරිවරාගෙන සැපේ කියන දෙයක් විඳින්න බලාපොරොත්තු වෙනවා මේ ධන සංගණිකාවේ හැටි හොම මේ ධන සංගණිකාවේ දොස් දකිනවා නම් යම් කිසි කෙනෙක් එයාට ඒ පුජ්‍යලයාට බලුවෙනි බෝධිය අත්පත් කර ගැනීමට බෝධි ඥානය අත්පත් කර ගැනීමට පුළුවන් කල්පනා කරගන්න ඕන මේ යෝගාවචර වෙන තුනද දවසේ වටිනා මේ ධර්මයක් හිතට ලැබුණේ හිතට ගන්න පුළුවන් වුණේ නිසා මේ අනුව තම තමන්ගේ විදර්ශනා භාවනාවල් හොඳින් දියුණු කරගෙන නියමයෙන් දියුණු කරගෙන බලාපොරොත්තු වන්නකට සියලු ක්ලේශයන් නැති කරගෙන සියලු සංඛාර දුකින් නිදහස් සාන්ත අමාමා නිවන් පදවිය අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා